بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا وحبيبنا محمد وعلى آله وصحبه أجمعين ومن سار على نهجه إلى يوم الدين أما بعد دين දීනසේහයි අඩස سمتك ودائن තිබේ මෙහා السلام عليكم ورحمة الله وبركاته අද මියදු මා එමවුදුවකාගෙන් වාහක දෙක්කුමට්ටකා කණ්ඩැලිපාවා මවබවකි උසූලු සලාස කොම්මෙ මුස්ලිමක් වෙස් දෙනගන්නන් ජෙහේ තින් උසූලකා බෙහෙගොතු ඒ මුස්ලිමක වෙජ්ජ මීහා මිතින් උසූලු දස්කුරමකි වාජිබුකම දෙනගතමකි වාජිබුකම mi tin usula behegotun elmerin waragina foittaisi wafawe enkamun ege kuru khulasa tiya emme bekalunge kurimatiga hushala deveto masai masai quran emme furata mi tin usulu denegatunge kurin hataru masale denegannange wajihe etin usula behegotun wahaka dekkuma kuriga hataru masale denegannange wajihe ege teren emme furata masale ki al ilmu engun mige muradaki ma'rifatullahi Allah subhanahu wa ta'ala ge ma'rifa Allah subhanahu wa ta'ala denegatu ekalaange bodigem waakan ekalaange wujuduga waakan neegi hama ekakavdas muslimakan nowewe mu'minakan nowewe Allah subhanahu wa ta'ala wujuduga waakan ekalaange bodigem waakan denen ugane evves mihakan muslimakan nowewe එම්මේ ෆුරතමකම කි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මාරිෆතු හාසිල් කුරුම් එකලාගේ බොඩිගෙන් වාකන් කලාගේ වුජූදුග වාකන් දෙනගත මීගේ තෙරේක අල්ලාහ් සුබ්හානහු වතාලා බොඩිගෙන් වනි කොන්තාකු කම්බස් එංගෙන් ජිහෙ මුස්ලිමකව වාකොම් මේ මීහක අල්ලාහ් සුබ්හානහු වතාලා බොඩිගෙන් වා තම්බස් එංගෙන් ජිහෙ එකලාගේ බොඩිගෙන් වනි කොන්තාහු කම් අලුකොණ මෙන් රියා දුවාල් එ ෆරාතකම් අලුකම් කුරණි ගයිබුගා වා ෆරාතකම් අලුකම් කුරණි අල්ලාහ් සුබ්හානහු වතාලා කලාංගේ මෙලකන් කරන්නේ කලාංගේ කීකොම් ෆරාත් එක්ක කලාංගේ වනී කොන්තා හුකන් දෙනගන්නන් එවජිහාල එම එම්මෙ ෆුරතම කමකම් මුස්ලිමකු එම්මෙ ෆුරතම කමක දෙනගන්නන් ජිහේ කමකි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මාරිෆත් එකලාංගේ වුජූදු ගවාකම එකලාංගේ බොඩිගෙන් වා තනා මිකන් දත් දෙනගතු රසූල් සමානුගේ අලුන්නවස් මිකන් තත්තන් එගේ මුස්ලිම් අලුන් අලුන්ගේ ගොතුග ඔළුණු මීහුන්නක් වෙස් මිකන්තත් තරංගලයින්ගේ එකම මියදු මුස්ලිමුන්නේ කියන්ගුලේ වරක් ගින බයකු ජාහිලු වෙපාවා කමෙන් මේ අල්ලාහ් සුබ්හානහු වතාලා බෙහෙ මාරිෆා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මාරිෆා එකලාංගේ බොඩිගෙන් වා කමා එකලාංගේ බොඩිගෙන් වා තන් ගින මුස්ලිමුන්න කන්නේගේ මියදු එද්දෝහක අස්සාව වේකලක එකලේගේ ෆානුගේ අලු අංහිනක අලු අංහිනෙක්ගේ මූණු මතීගේ ජෙහි ei enage bakaritakum bakatte ziube jahaganeken gendiya ziuba kiye wulf wulfen as enage bakaritakum bakatte jahaganeken gendiyama ena e bakarita balahattan kanda alafawa alo anhenage muunumatiga ena jehi mikam mihem wumun ena wala derawejje fahun deraweken rasulullah sallallahu alaihi wasallam ge arihan as ena midannawni allah ge rasulay තිමන්නය තිමන්නගේ අලු අංහෙනාගේ මූණුමතිග ජෙහිච්චේ එහෙන් කමුන් ඒගේ බදලුග තිමන්න බේනමනි එන මිනිවන් කුරුමෂේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වකරණි අංහෙන් මෙහා යහ ගෙන්නාෂේ ඒනේකි මූමිනෙත්තෝ බෙල්ලම ඒ මූමිනු මූමිනු අලු අලකු මිනිවන් කුරුම් ඒක අස්ලු සවාබු අල්ලාහ් සුබ්හානහු තාලා වදාපානි මූමිනු අලකු මිනිවන් කුරුම් එහෙන් වෙකන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ මූමිනෙත්තෝ බෙලුමට්ටකා මේ හදීස් වල කරවි එන ගෙන්නාෂ එහිඳු ඒ සහාබී එන ගෙනසි ගෙනම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම යන් හිමිනා සවාල් කරවණි අයින අල්ලාහ් අල්ලාහ් කෝ බෑ අල්ලාහ් වඩිගම් වනි කොන්තාකු හැ එහිඳු යන් හිමිහා උඩ ඉෂාරයක් කොෆ දෙන්නේ ෆිස්සමා අල්ලාහ් වඩිගම් වනි උඩුගේ දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් වල කරවණි මන් අනා තිමන් කලේක ෆානකි කාකු හැ එහින්ද යන් හෙම්මි හදන්නවනි අන්ත රසූලුල්ලාහි කලේක ෆානකි අල්ලාහගේ රසූලාය එහින්ද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේ ෆානක සහාබියන් හදීසුල් කුරවනි ආතිකහා ෆඉන්නහා මුමිනා එයන් හෙම්මි හා මිනිවන් කුරාෂ ඒනයි කියහම කෂවරුම් වස් මුමිනෙක් එම ඒනබ්බ සංගීජ අල්ලාහ් සුබ්හානහු තාලා බොඩිගම් වීතන් දෙසුවාල් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කුරවි ඒ අල්ලාහ බෙහෙ ගොතුන් දැන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම බෙහෙගතු මි දෙකන්තහුගේ මච්චන් ඉස්ලාම් දින් බිනාගෙමන්නේ ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ඉර්ෂාතහුගේ මච්චහ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ ඉර්ෂාතහුගේ මච්චා මි දීන් බිනාගෙමන්නේ එහෙන් කමු එකලේගේ ෆාන එයාලෝ අන් හැම් මිහායා කුරි හැම එකනේ මේ දෙසුවාල් ඒ දෙසුවාලුගේ ජවාබ් රංගලවමු එකලේගේ ෆාන ඒ හදීස් වල කරවි හැම කරවරුම් බස් යන් හැම් මිහා කි මුමිනකේ එහෙන් කමු එම්මේ ෆුරතම කමක algon men denegannan jeheni allah subhanahu wa taala behegoton ekalange bodigen mani konta hukama ekalange wujuduga waka da allah subhanahu wa taala bodigen mani hain udu matigawa kandegge matigawa arshu arshuge matiga allah subhanahu wa taala bodigen mani hain uduge matigawa kandegge matigawa arshuge matiga ekalange istiwaye bodigen mani dunia උඩා දෙමෙදුග දුනිය ෆෙන්නම් යොන්න උඩා දෙමෙදුග රාස්තායකි ෆස්සතේක අහරුග දිගු රාස්තා හම දෙන් මියොයින් උඩා දෙන් දෙවන උඩා දෙමෙදුග දිගු දෙමෙදුග රාස්තායකි සම ෆස්සතේක අහරුග දිගු රාස්තාය ගොත කොම්මෙ උඩක අනෙන් උඩා දෙමෙදුග රාස්තායකි ෆස්සතේක අහරුග දිගු රාස්තා එගොතක් ගොස් එ හයිබ්බන උඩුග මතීගවා කඬුගේ ෆුම්මිනුගාවේ සුරේ ෆස්සතේක අහරුග දිගු රාස්තා දතුරු කුරා මීහකු දතුරු පුරා මීහකු ෆස්සතේක අහර වන්දෙන් දතුරු පුරීම ඒ ඒ ඒරු ඒ ෆෝරා හිසාවක ඒ දුරුමින් වේ උඩා බිමා දෙමෙදුග අදි ඒ කඬුග ෆුම්මිනුග රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් වල කුරබනි අල්ලාහ් සුබ්හාන ව තාලාගේ අර්ෂ් වනි ඒ කඬුගේ මතී ගයේ ඒ අර්ෂු හිප්පවැගේ මියදු තිබ්බේ හතර මලායිකතුන් අරුෂු හිප්පවෑගෙන් අරුෂු උහුලුමට්ටකා තිබ්බේ හතර මලායිකතුන් එබේ කලුන්ගේ නමකම් මි කියනි හමලතුල් අර්ෂ් අරුෂු හිප්පවා මලායිකතුන් එබේ කලුන්ගේ නමකම් මි කියනි හමලතුල් අර්ෂ් ඒ හතර මලායිකතුන් qiyaamiddhuga arshu hippawana am malaikatun qur'anuga allah hikaran wa yahmilu arsha rabbika fawqahum yawma idhin samaniya qiyaamiddhuga arshu hippawan annana am malaikatun miyadu arshu hippawagen tibi hataru malaikatun ebe kalunge bodumina behe gotun rasulullah sallallahu alaihi wasallam hadis kurawani e kandogge fengando arani ebe kalunge tambi katta hamayesh ehem riwayat ek gannani ebe kalunge kakula hamayesh e kandogge fengando arani den ebe kalunge bodumin tasawwur kure e kandogge fummin uda bima de meduga miwa durumin be e kandogge fumminuga ei fassate ka haruge dikurasta ඒ කඬුග මතීග අරෂු බෙහෙට්ටිගම් වනි ඒ අරෂු හිප්පවැගෙන් තිබ්බෙවි හතරු මලායිකතුන් ඒ අරෂුගේ මතීග අල්ලාහ් සුබ්හානහු වතාලා ඉස්තිවාය වඩගෙන් වනි කුර්ආන් ක අල්ලාහ් වහී කරවනි අර් රහ්මානු අලල් අර්ෂ් ඉස්තවා රහ්මාන් අල්ලාහ් සුබ්හානහු වතාලා වනි අරෂුගේ මතීගේ ඉස්තිවාය වඩගෙන් දැන් කුර්ආනුන් එකලාංගේ උඩුග වා කමුගේ අනෙත් දලීලකි තබාරක් සූරතුග අල්ලාහ් වහී කරවනි أأمنتم من في السماء أن يرسل عليكم حاسبا فستعلمون كيف نذير තියබෑමිහුන් උඩුග එවා ෆරාසත් තියබෑමිහුන් බිරුණු ගන්නනි හෙයියේ ඒ ෆරායි තියබෑමිහුන්ගේ මච්චන් හිලාගේ වාර වෙස්සවපානකම තියබෑමිහුන් බිරුණු ගන්නනි උඩුගව අල්ලාහ් ගුර්ආනුක අල්ලාහ් කරන උඩුගව අල්ලාහ් එම්වීම හුරිහා මුස්ලිමුන් ගබූල් කරන් දෙන අල්ලාහ් සුබ්හානහු වතාලා බොඩිගෙම් මනි උඩුගාකම හුරිහා ෆරාතකුනු අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා ෆරාතෙග්ග වඩිගම් වාකම දාවා කුරුන් එයි අහ්ලු සුන්නත් වල් ජමාතුගේ අකීදා එන්නු සුන්නත් ජමාතුගේ අහ්ලු වරින්ගේ අකීදා එන්නු එයි කිය අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා තනග්ග වඩිගම් වාකම පුනු එයි අෂ්අරි අකීදා අෂ්අරි මස්හබුගේ අකීදා එයි අල්ලාහ් සුබ්හානහු වතාලා හුරිහා තනග්ග වඩිගම් වාකම පුනු බයෙන් ඉල්මරින් එෆද බුනුන් ඒ කුෆුරුගේ බහෙක්කමක් වෙස් විදාලෝ ෆේ බහුරි ඉමාම් බුඛාරි උස්තාද ඒ ඉමාම් හම්මාද් rahimahullah ekadekfana vidalwani Allah subhanahu wa taala ekalaange uduga arshuge matiga bodigen vaakama kiriti gurwanuga evani sifa kuravvafae kiriti gurwanuga Allah subhanahu wa taala ekalaange zaat fala sifa kuravdi kamaka inkar koffi mihai ki kafaraki em Allah subhanahu wa taala ekalaange zaat fulan evani sifa kuravvafe ekalaange uduga bodigen vaakama hayvana uduge matiga wa arshuge matiga Allah subhanahu wa taala wodigen waakan kalan kirti qur'anuge evani bayan korawwa adi hama ifate adi hama ifate rasulullah sallallahu alaihi wasallam ge hadis basfur takum sevani ekan saabitwa ehem vima ahlus sunnatuge ahlus sunna wal jamaatuge aqida yaki Allah subhanahu wa taala hayvana uduge matiga wodigen waak huri hatanegge wodigen waakama kannu adi සූෆින්ගේ අකීදාන් ඒ අල්ලාහ් සුබ්හානහු තාලා හුරිහා තනෙක්ග හුරිහා එච්චෙක්ග වඩගෙන් වාකන් ගබුළු කරොන් ඒ සූෆින්ගේ අකීදාය වරන්නු බෑබෙන් ඒ සූෆින් නකියයි මුස්ලිමුන් කම දවා කුරාබෙන් කමකු මුෂ්රිකුන්ගේ තෙරෙන් බාබෙන් එමිහුන් එමිහුන් බුනා ගොතක හුරිහා එච්චකි අල්ලාහ් එම්මෙ ෆරතම එමිහුන් වස් බුනි හුරිහා ෆරාතෙක්ග අල්ලාහ් වේ දැන් ඒක හද්දු පහලාන් එමිහුන් දියයි එමිහුන් දෙම් ෆහම් බුනන් ෆෙරි හුරිහා එච්චකි වස් අල්ලාහ් එමිහුන්ගේ අකීදාගේ මිවා ලෆ්සකි إن الله حال في كل شيء كالماء في الإناء فين كموار تريغا وافدان الله سبحانه وتعالى هريها اچگه تريغا وي هريها اچگه تريغا الله سبحانه وتعالى وي එගොතන් අපි හම්බුරන්නේ ඉන්සානු ඉන්සානුම් වෙස් ඒනවසේ අල්ලාහ් තිමන්නවස අල්ලාහ් මේ ගහ කියවස අල්ලාහ් තඹ කියවස අල්ලාහ් හුරිහා එච්ච කිය අල්ලාහ් එමිහවස් එම්මේ ප්‍රථම දාවා කුරි හතර ෆරාතුක අල්ලාහ් වාකමා එම්මෙ ෆහුන් එමිහුන්ගේ දවාවෙගෙන් දියයි හුරිහා එච්චකි අල්ලාහ් කම හද්දු පාණාගෙන් දියයි එහෙම අල්ලාහ් සුහලු සුන්නත වල් ජමාතුගේ අකීදාගේ මකීග මර්වජ්ජ මීහා නූනි ස්වර්ගන වන්නා අහලු සුන්න වල් ජමාතුගේ අකීදා ඒ සුන්නත් ජමාතුගේ අහලු වරින්ගේ අකීදා සුන්නත් ජමාතුගේ අහලු වරින්ගේ අකීදාගේ මතීග මර්වජ්ජ මීහා ක්‍රියාව ස්වර්ගන වන්නා එහෙනම් මේ අකීදා අලගොන මෙන් දෙනගන්නම් වී ಅಲ್ಲಾಹ್ ಸುಬಾನು ತಾಲ ಹುರಿಹಾತನಕ್ಕೆ ಒಡಿಗೆನ್ನುವೆ ಅಲ್ಲಾಹ್ ಸುಬಾನು ತಾಲ ಒಡಿಗೆಮ್ಮನಿ ಹೈವ್ವನ ಉಡುಗೆ ಅರಶುಗೆ ಹೈವ್ವನ ಉಡುಗ ಮತೀಗಾವ ಕಡೆಗೆ ಮತೀಗಾವ ಅರಶುಗೆ ಮತೀಗ ಇಸ್ತಿವಾಯ ಒಡಿಗೆಂಬು ದೆನ್ ಅಲ್ಲಾಹ್ ಸುಬಾನು ತಾಲ ಇಸ್ತಿವಾಯ ಒಡಿಗೆಮ್ಮನಿ ಕೊಂ ಗೊತಕ ಎ ಸುವಾಲು ಏಯಿ ಇನ್ಸಾನಾಗೆ ಹಿತ ತಸವ್ವರ್ನು ಕುರವೇನೆ ಏಯಿ ಏಕೆ ಜವಾಬೆ ඒ එකලාංගේ ذات ෆුලා එකශීගෙන් වා ගොතක එකලාංගේ අර්ශුක මතී වඩිගෙන් වන්නේ මේ අකීදා බහට්ටන් ජෙහෙන් මේ අහ්ලු සුන්නා වල් ජමාත් අකීදා කි අල්ලාහ් සුබ්හානහු තාලා අර්ශුගමති වොඩිගෙන් වේ එකම වොඩිගෙන් වා කයිෆියතෙන් එබ්බස් මිහ කන්නේගේ එකලාංගේ වොඩිගෙන් වනි එකලාංගේ අර්ශුගේ මතීගේ එකලාංගේ ذات ෆුලා එකශීගෙන් වා ගොතක මේ අහ්ලු සුන්නා වල් ජමාතුගේ ජවාබකි මේ සුන්නත් ජමාතුගේ අහ්ලු වරින්ගේ ජවාබකි එකලාංගේ අර්ශුගේ මතීගේ වොඩිගෙන් වනි එකලාංගේ ذات ෆුලා එකශීගෙන් වා ගොතක එකන් අලගොණ්ඩෙන් එබ්බස් මිසාලෙ ජහගෙන වානේ වත්තරු බයන් කොගෙන්නවාන තාවීල් කොගෙන්නවාන කයිෆියත් බයන් කොගෙන්නවාන අදි ඒ සිෆෆුලා ඉන්කාර කොගෙන් වෙස්නවාන එකලාංගේ ආශුගමතිගේ වාකම ඉන්කාර කොගෙන් වෙස්නවාන එයම් මිසාල ජහගෙන් වෙස්නවාන එකලාංගේ ආශුගමති ඉන්නනි මිවෙනි ගොතකෂේ ඉන්සානා ඉන්න ගොතෂේ එහෙන්න පුනේවෙන් සවබකි ලයිස කමිස්ලිහි ෂයිඋන් කුර්ආන් ක අල්ලාහ් වහී කරවනි ලයිස කමිස්ලිහි ෂයිඋන් එකලාංගේ එෆ්ෆද එව්වෙසෙච්චනුවේ එකලාංගය එෆ්ෆද එව්වස් එච්ච දුනියක නොවේ එව්වස් මහලුගෙන් එකලාංගය එෆ්ෆද එන්නෝ එකලාංග ඉස්තිවාය වඩගෙන් වාගොතන් එව්වස් මීහකවස් නීදෙවෙන් එකලාංග ذات පුලා එකශීගෙන් වාගොතකන් එකලාංග ඉන්නේ تعويل කොග්ගෙන් නොවන تعويل කොෆිය අෂරි අකීදා වෙට්ටිගෙන් දානි ඉන්කාර් කොෆියා වෙගෙන් දානි මුතසිලාංගේ තෙරේක එම් මිසාලු බයන් කොෆියා මුෂබ්බිහාංගේ තෙරේක වෙගෙන් දානි මී හත්තාවස් ෆිරකාත බිදුවා වෙරි ෆිරකාත මුතසිලා mushàbbiha maturidiyya mi allahge sifaflutaka behegoton ihtilaf gen gos ufedifa wa firqatake bidwa ver firqatake ege teriya wadegen dane mi bahusuge teriya wade mi kantattaka inkar kofiya ema allah subhanahu wa taala arshuge mati wodigen wakan algonde ben gabul kuranji hen ekamaku misal jahagen nuwan ta'wil kokgen nuwan kayfiyat bayan kokgen nuwan adi inkar kokgen vesnuwan sifaflutaka ಅಳಗೊಂಡ್ಮೆನ್ ಪುನಂಜಿ ಹೇನಿ ಇಮಾಮ್ ಮಾಲಿಕ್ ವಿದಾಳ ವಿಫದ ಇಮಾಮ್ ಮಾಲಿಕ ಮಿಹಕು ಸುವಾಲ್ ಕುರಿ ಇಸ್ತಿವಾಯ ಬೇಗತು ಯಕಲೇಕ್ ಫಾನ್ ವಿದಾಳವನಿ ಅಲ್ ಇಸ್ತಿವಾ ಮಾಲೂಮುನ್ ಅಲ್ ಇಸ್ತಿವಾ ಮಾಲೂಮುನ್ ವಲ್ ಕೈಫು ಮಜಹೂಲುನ್ ವಸ್ಸುವಾಲು ಅನ್ಹು ಬಿದುಅತುನ್ ವಲ್ ಈಮಾನು ಬಿಹಿ ವಾಜಿಬುನ್ warak furihaman ilmuerin ekaleege faanuge mibasfulu qawaidegge gotun istimal kurawwa fawani Allah subhanahu wa ta'ala ge muriha sifafulu takegga hama egot al istiwa ekale faanu dana al istiwa ma'lumun istiwa mi lafza kiyai arabin ge terege ege maana enge lafze ke ekamaku Allah subhanahu wa ta'ala istiwa ewodigem wa goi evesmiya kannege ege kayfiyatu majhule nege evesmiya ka waswalu anhu bid'atun අදි එකල එකලාංගේ අරුෂගමති ඉස්තිවා වඩගෙන් වා කයිෆියතා බෙහෙගතුන් සුවාල් කුර්මකි බිද්වායකේ බිද්වායකේ වල් ඊමාන් බිහි වාජිබුන් අදි එකම ඊමාම් වමකි වාජිබේකේ අල්ලාහ් සුබ්හානහු තාලා අරුෂගමති වඩගෙන් වා කමං ඊමාම් වමකි වාජිබේකේ එහෙන් කමං අල්ලාහ් සුබ්හානහු තාලා ගුරිහා සිෆෆුලක මි කවායිද් ආස්වවනි මි කවායිදුල් මෙරින් ඉස්තිමාල් කරවාෆවන් එකලාංගේ අයිප්පුළුවේ එකලාංගේ අයිප්පුළුවේ එකම අයිප්පුළුවනි එකලාංගේ ධාතුපුල එකශීගම් බාගොත්තකන් හැම මිපදයන් al-yadu ma'luma yadu ay ay ataki yem mena singena ke puni mami kan ataki ekamaku wal kayf majhul Allah subhanahu wa ta'ala ga ipulu ege kayfiyat bismiya kanne එකලංග අයිප්පලවණි කියන එක මේක එකලංග අයිප්පලවේ කනා අයිප්පලවස්වේ වායිප්පලවස්වේ කනා අයිප්පලවස්වේ අල්ලාහ් සුබ්හානහු තාලා වායිප්පල දෙයි අයිප්පල කලංග වාකම් කීර්ති ගුරුවානුන් සාබිත් අල්ලාහ් සුබ්හානහු තාලා කීර්ති ගුරුවාන ගවහි කරවණි බල් යදාහු මබ්සූතතාන් යුන්ෆිකු කයිෆ යෂා අදිකින් හේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දෙයයිප්පුළු තනවස්වයෙන් වේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ දෙයයිප්පුළු තනවස්වයෙන් වේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ලෝෆුළු වස්වේ එකම අලගොන් මෙන් ඒ ලෝෆුළු වාකන් ගබූල් කරන් ජේන කිහිනේ එකලාගේ ذات ෆුලා එකශීගම් වා ගොතක එකලාගේ ذات ෆුලා එකශීගම් වා ගොතක ගබූල් කරන් ජේනි එවස් මිසාල ජහගෙනවා අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ලෝෆුළු වනි මිවෙනි ෆදා යකුන්නේ මිවෙනි මීහෙක්ගේ ලෝ ෆදාන්නේ තිමන්නගේ ලෝ එහෙනෙන්නු පුනේ أي ليس كمثله شيء يعني جوابك ليس كمثله شيء وهو السميع البصير يكلام يا إفد إبسچنو الله سبحانه وتعالى إفد إبسچنو قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد يكلام يا إفد إبسچنو قل هو الله من سورة قسم الله سبحانه وتعالى إكوانته الله الصمد إفراتك يي එහෙම් ෆරාතකක් බේනම වඩගෙන් නොවා එහෙම් ෆරාත්තන් ඒ ෆරාතක් බේනම වඩගෙන් වාරස් කළාගේ ලම් යරිද වලම් යූලද බසාකලක් වස් දරකලක් වස් නොවා ෆරාතේ කලාංගේයි වලම් යකුල් ලහු කුෆුවන් අහද් අදිය කලාංගේ ඉෆ්ෆද ඉවසෙච්චෙන් නොවේ එහෙම අහ්ලුස් සුන්නා වල් ජමාත් වකීදා අල්ලාහ් සුබ්හාන ව තාලා කීර්ති කුර්ආනු ගයා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතු ගේ කලාංගේ සිෆෆුල බයාම් වෙගෙන් අයස් පවඤ්ඤා එයන් අලගොඬ මෙන් ඊමාම් වංජි හේන imam wan jihani kon gotaka ahlus sunna wal jamaatu ge mihun imam bi gota ei yang ibdas misale bayan kurma kanula ibdas කයිෆියතෙ බයන් කුරුමකානුලා අදි ඒ එව්වස් ගොතක තවීල් කුරුමකානුලා අදි ඒ සිෆෆුල ඉන්කාර කුරුමකානුලා මේ ගොතක් ගබෝල කුරන් ජෙහේනි බුනන් ජෙහේනි දුලුන් එකලාංගයන් අයි පුලවේ එකමක එකලාංගේ ذات ෆුලා එකශීගම් වා ගොතකෂේ එකලාංගේ ලෝ ෆුලවේ ඒ එකලාංගේ ذات ෆුලා එකශීගම් වා ගොතකරේ එකලාංගේ ෆෑම් පුලවේ එකලාංගේ ذات ෆුලා එකශීගම් වා ගොතකරේ එව්වස් මහලුවකා ඉෆ්පද වෙගෙන් නොවේ migota aqida hunna jen Allah subhanahu wa ta'ala mi Allahan imam maki emmem wes bune Allahan harmen imam wame Allahan harmen imam wame emmem wes bune ekama ku mikahale evves kamen nudane Allahan imam maki mi huriha kame denegatun Allah behegotun Rasulullah ekalaange kීර්ති ගුරුවානුග දෙව්වාෆාවා මාලූමාතා Rasulullah sallallahu alaihi wasallam ekaleege faanuge sunnatuge ekaleege faanu දෙව්වාෆාවා මාලූමා තස්දීගු කුරුන් එයි Allahan imamu maki ಅಮೇಕನೆ ದುಲ್ಲುನ್ ತಿವನ್ನ ಅಲ್ಲಾಹನ್ ಈಮಾನ್ ವಾಮೆ ಬುನುಮಕುನ್ ನುಫುದೇನ್ ಮಿಹುರಿಹಾ ಕಮಕನ್ ಈಮಾನ್ ವಾಂಚಿಯ ಅಲ್ಲಾಹನ್ ಈಮಾನ್ ಮುಗೆ ತೆರೆಗೆ ಎಬಹಿಮೆನೆ ಅಲ್ಲಾಹುಗೆ ಉಲೂಹಿಯತನ್ ಈಮಾನ್ ವುಂ ಅಲ್ಲಾಹುಗೆ ರುಬೂಬಿಯತನ್ ಈಮಾನ್ ವುಂ ಅಲ್ಲಾಹುಗೆ ಅಸ್ಮಾ ವ ಸಿಫಾತನ್ ಈಮಾನ್ ದೆಮ್ಮೆ ಮಿ ಬಯಾನ್ ಕುರವುನಿ ಅಲ್ಲಾಹುಗೆ ಅಸ್ಮಾ ವ ಸಿಫಾತ್ දැන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ රුබූබියත වෙස් ඊමාම් වන්ජේ රුබූබියතන් ඊමාම් වි මක්කාගේ මුෂ්රිකුන් වෙස් මක්කාගේ මුෂ්රිකුන් වෙස් රුබූබියතන් ඊමාම් වි Allah subhanahu wa ta'ala kirtu gwan ga wahi kurwa faati ga maana ga mewani kalega faane ba mehna suwal ko balla waate udum war westoni kaakuto ami hum bunane Allah hai marwa dirwani kaakuto suwal ko balla bunane Allah hai rizq devwani udum kaako hai suwal ko fe bunane Allah hai ehem wima rububiyata eba mehun eba iman be rububiyata ki tawhid behigam wa timba mane tawhidul uluhiyya tauhid ar-rububiyyah tauhid al-asma' was sifat mitin tauhidang iman no evves mihaku swarugen wannaan evves mihaku එම තෞහීදු එගෙන් ජෙහෙ මුස්ලිමකන් නොවන තෞහීදු නේගේ තෞහීද් අල්ලාහ්ගේ එක්කවන්ත කුරුන් මිකන් නේගේ මුමිනකන් නොවෙන් රසූලුල්ලාහ සමාධි සරණ ගියාමෙද්ද ඔබ ස්වර්ග ගන්නානේ හැම එකනි මුඅහ්හිදුන්නේ වාකි තෞහීදු ගහළු වෙරින් එමිහුන් අදිෆාෆ කොෆවි නමස් නරකයාගේ එමිහුන්ගේ ෆාෆයන් එකශීගෙන් වාවරන් අසාබු දෙවෆ අල්ලාහ් niruvvane bamihun niruvvas warugewaddavan ekamaku ei tauhiduge ahulwerin tauhiduge ahulwerin tauhiduge ahulwernawani mitim wattaruge tauhid wengige emme foratama yani tauhidul uluhiyya tauhidur devana emme yani tauhidur rububiyya timwana emme yani tauhidul asma was sifat mitanga mi wagutumi bayan koronu tauhidul asma was sifat ei allah subhanahu wa taala kiriti gurwanoga bayan korwa fa ekalanga ismu fulutaka ra sifa fulutaka අති රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කලේ ෆානක සුන්නතක බයන් කරවා ෆා අල්ලාහ්ගේ ඉස්ම ෆුලුතකට සිෆා ෆුලුතක එබ්බස් මිසාලු ජහුමෙන් නැති එබ්බස් කයිෆියත් බයන් කරුමෙන් නැති තාවීල් කුරුමෙන් නැති අදියන් ඉන්කාර් කුරුමෙන් නැති හිතුන් තෙදුකොක් කබූලු කුරුම් ඊමාම් එයි අස්මා වස් සිෆාතන් ඊමාම් මකි දෙමෙන් බයන් කරුම මිසාක අල්ලාහ්ගේ අයිපුල අල්ලාහ්ගේ ෆෑම් පුළු අල්ලාහ්ගේ ෆෑම් පුළු වාකම් වෙස්සේ බොයි Rasulullah sallallahu alaihi wasallam hadis Qur'an naraka giyameddo hoga annane hal min mazid hal min mazid efadan gomu narakage haidihas lagan එයින් කොම්මෙ ලගණෙන් හිතේට මට්ටකා තිබ්බාන කොම්මෙ ලගණෙක් ගහ ඉතිහාස මලායිකතුන් හයිද්දිහාස් මලායිකතුන් ඒ නරක දුවමුන් අන්නානේ ගොවමුන් <coughs> හල් මින් මසීද් අදි ඉතුරුන් එබෙන් හේ අදි ඉතුරුන් එබෙන් හේ එහිඳු රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ් සුබ්හානහු තාලා ෆයින් පුළ අලවානේ නරකයාගේ මතීග එහිඳු නරකයාගේ ಬಾತ ಗುಳಿ ಕುರುಜಹಿಲಾನೆ ಕುರುಜಹಿ ನರಕ ಫುರೇನೆ ಎಕ್ಕೋ ಎವಾಗುತುಗ ದೆನ್ ನರಕ ವಿದಾಳವಾನೆ ಕತ್ ಕತ್ ದೆನ್ ವೆಜ್ಜೆ ಮಿಹಾರ್ ದೆನ್ ವೆಜ್ಜೆ ಫುರಜ್ಜೆ ಫುರಜ್ಜೆ ඒ අල්ලාහ් සුබ්හාන තාලා වාවදෝ වඩිගම් වනි යාමද්දෝක නරක ෆුරාලව්වාන කමක ලඅම්ල අන්න ජහන්නම් කුර්ආන් ගල්ලාහ් ලඅම්ල අන්න ජහන්නම් තිමන් අල්ලාහ් යාමද්දෝක නරක ෆුරාලව්වා හුෂීමේ නරකවන්ත වෙරින් ගිනයි ගියාමෙද්දුක අල්ලාහ් සුබ්හානහු වතාලා ආදම අලයිහිස්සලාම වහී කුරබාන ඒ ආදමේ ස්වර්ගවන්තවරින් නරකවන්තවරින් වහී කුරාෂ නරකවන්තවරින් ආදම අලයිහිස්සලාම දන්නවනේ අල්ලාහ් කිතකුන් කිතන් ඈ අල්ලාහ් කුරාන කොම්මේ එන්හා හකු නුවසතේක නුවදිහ නුවයන් නරකයරේ අනේ එක එකේ ස්වර්ගය නරකයක් ගෙන මිහුන් දානි නරකය කි බොඩු තනේ එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ සිෆා පුළුතකන් ඊමාමු මෙදනේ අල්ලාහ් සුබ්හානහු වතාලා ෆෑම් පුලාලෝ වානේ තාංගයෝති එම අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ෆෑම් පුළුවාකම් වෙසබැංගේ එම ඒ ෆෑම් පුළුවාකම් ගබූල් කරන් ජෙන හරවෙන්ගේ ෆෑ වාගොතකන්නු එකලාගේ ذات පුළා එකශීගම් වාගොතක ඒ අහ්ලු සුන්න වල් ජමාතුගේ අකීදා මේ අකීදා එගෙන් ජෙහෙන කොම්ම මුස්ලිමකම් වෙස් දෙම්යෝතිය අල්ලාහගේ රුබූබියත් ඒ තෞහීදුර් රුබූබියත් තෞහීදුර් රුබූබියත කි අල්ලාහ් සුබ්හානහු වතාලා කුරව්වා එම්මෙහා කන්තත්තහිගේ එකලාගේ එක්කවන්ත කුරු මිසාලක වාරවෙස්සෙවුම් මොනජි අල්ලාහ් සුබ්හානහු වතාලා කුරවවා කමෙන් ඒ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අමලු ෆුලෙන් ඒයි වාරවෙස්සෙවුම් අහරම් බොනගෙන් නොවන මේ විලාගඩයේගේ ධාතුක වාරය වුණියේ මේ විලාගඩයේගේ ධාතුක වාරය වුණියේ වාරවෙස්සෙයි ෆරාතේ එකක් අල්ලාහ් සුබ්හානහු වතාලා මරවා දිරුවා ෆරාතකි අල්ලාහ් සුබ්හානහු වතාලා උඩුන් රිසුකු දෙවවා ෆරාතකි අල්ලාහ් සුබ්හානහු වතාලා ගස් ෆලුවා ෆරාතකි අල්ලාහ් සුබ්හානහු වතාලා මේ රුබූබියතකි මේ හුරිහා කමෙද්ද අල්ලාහ් සුබ්හානහු වතාලා එක්කවන්ත කුරුන් මුණගෙන් නොවන රිසුකු දෙව්වි මෙවැනි මීහකේ මෙවැනි මීහක වෙදි පඬිතයෙක් උන්නේ තිවන්න මියද රිසුකු ලිබුනි එහෙම මුණගෙන් නොවන එහෙම මුණ ෆියා රබූබියතුගේ නශරීහු කුරිය රබූබියතුගේ ශරීහු කුරිය මක්කාගේ මුස්ලිකුම් වෙස් කුරින් දෙන්නම හදා මක්කාගේ මුස්ලිකුම් වෙස් වනි තවහීදුර් රුබූබියතන් ඉකරාර වෙස් ඒකම තවහීදුර් රුබූබියතන් හැම එකන ඉකරාර වමකුම් එමිහුන් ස්වර්ගයෙන් නොයි එමිහුන් නරකයාගේ හැම අබදුගේ අබදද් දෙමි තිබේ බෑ එකම ගවගෙන් දියයි එමිහුන් අස්මා වස් සිෆාත වෙස් ඉකරාර වෙයි බෑවරු සිපපුලතක රහමානයි අල්ලාහ් කමං එමිහුන් ගබූල් කුරි ගිනමීහු රහීමකි අල්ලාහ් කමං කබූල් කුරි මන්නානකි අල්ලාහ් කමං එමිහුන් ගබූල් කුරි බෑවරු සිපපුලතක එමිහුන් ගබූල් කුරි අල්ලාහ් එකම කමිහුන් ඒගේ සබුම් බසමිහුන් සුවරු ගන්නවයි කිව්වේ එබෑමිහුන් ඉන්කාර් කුරි තවහීදුල් උලූහියාය මිතන් වාගේ මිතින් තවහීදු ගත්තේ එම්මෙ තවහීදකන් උලූ ඉන්කාර් කුරි කමුක වියස් එනයි කි කාෆරන් එන සුවරු ගන්නවන්නා මක්කාගේ මුස්ලිමුන්ගේ මෙතුග ඛිලාෆ හිඟි මස්සලේ කි තවහීදුල් උලූහියා තවහීදුල් උලූහියා කි එයි අල්ලාහ් සුබ්හාන ව තාලා කුරවේ එම්මහ අලකන්තතෙහි අල්ලාහ් එක්කවන්ත කුරුම් එයි තවහීදුල් උලූහියා කි නමාද එකලංගේ ખાලිස් කුරුම් zakat එකලංගේ ખાලිස් කුරුම් රෝද එකලංගේ ખાලිස් කුරුම් හජ් එකලංගේ ખાලිස් කුරුම් නදරු බුණුන් එකලංගේ ખાලිස් කුරුම් mi hatta hatta salukanta alukanta kuranjena Allah subhanahu wa taala e alu evves alukamakun Allah subhanahu wa taala hakkuwegen wa evves alukamakun evves minbaren ehem faratakan alafi nama ena Allah subhanahu wa taala ge uluhiyatu ge shariyu kofi uluhiyatu ge shariyu kofi la ilaha illallah mi kalima alugandu memves kiyagen mitibi la ilaha illallah මේ කලිමා කිමි තවහීදුල් උලූහියාගේ කලිමා මේ කලිමෙන් ඉගොරාල් වගෙන් අලගොඬම ඉස්ලාම් දිනුක තෙරම් මෙවන්නන්නේ මේ කලිමා කියාගෙන් අලගොඬ මෙන්න හුරියා කමෙන් බකුරේ එව්වස් කමෙන් හරාමෙන් නෝ නමාද වෙසිතන් එරියා කුරණි රෝද වෙසිතන් එරියා මිහිෆණි zakai වෙස්නුදේ ඒකම කුලා ඉලාහ ඉල්ලල්ලාහ කියාගෙන් මෙති මක්කාගේ මුෂ්රිකුන් ලා ඉලාහ ඉල්ලල්ලාහ නුකි අබූ තාලිබේ අල්ලාහ් සුබ්හානහු වතාලා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හවාල කුරේ ෆරායි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් බලා බොඩ කරවි ෆරා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙමෙ ලෝබි වඩා ගන්නයි ෆරා අබූ තාලිබ කලේ ෆානක බොඩ බේ බේ පුළු එකලේක ෆාන වස් ලා ඉලාහ ඉල්ලල්ලාහ් විදාල නොවි එකලේක ෆානුගේ කුරීගේ ශිරකුගේ දිනුගේ මතීගේ කලේක ෆානස් අවහාර වෙන්නේ කීවේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කරවි එකලේක ෆාන මරන් අරා වඩා ගන්නේ හිඳු අබූ තාලිබ් මරන් අරා වඩාගෙන නබි හිඳු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලිෆාන ගාරේ වඩාගති එලකොත එක අබූ තාලිබ් ගාරේහුග තිබ්බැවි අරි අබූ තාලිබ් ගාරේහුග තිබ්බ අබූ ජහල් අබූ ජහල් වස් බොඩති මත් ශිරකුගේ බොඩති බොඩති මීහුන් තිබි එක අබූ තාලිබ් ගාරේහුග එලකොත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඒ බොඩ බේබේ ෆුලායි ලා ඉලාහ ඉල්ලල්ලාහ් ෆතන් කියාෂ මි කලිම විදාල වාෂේ කියාමෙ ද්වහුග කලිෆානුග හග්ගුග හුජ්ජග්ගාමි කොද්දෙව්වා හුෂී කලිම විදාල වාෂේ ekam bod yo evvara rasulullah sallam takrar kurabya bod bebe hola kalima kiwwa ekam kunu eki wegen abu talib nge men hame kani kalima kalima kiyagen salame banya dulun ewagu to kiyam wenu abu talib kalima swarga wadda swarga wannana kama rasulullah sallam vidalwani hadis hol kurabani bod bebe kalima hol kiyare erun kiyamet doga allah hazrat ko hujjaj gaim ko debba hushi hale ek fan swarga edde mattaka allah hazrat ko ihtijaj kurabba hushi me හැම එකනේ කලිම විදාල මර්වගෙන් දාශ කලිම විදාලන ඒ කලිම හැම එකනේ දුලුම් කියාගෙන් ඉස්ලාම් වේවේ කමුක වී නම ස්වර්ග වන්නාන කමුක වී නම අබූ තාලිබ් එදුවහුගේ කලිම කීස් ඒකම නුක්සා අබූ ජහුල් එවස් කැමයිකනි දුලුම් කියාගෙන සලාම වන්නම අබූ ජහුල් එවස් කි මක්කාගේ එවස් මුෂික කලිමා නුකි කිව්වගෙන් ඒ කලිමා කියා කිය මෙහෙනම් එබැයින්ගේ එබෑ මෙහු කුරන් ජෙහෙ කන්තත්ත දූ කොල්ලන් ජෙහෙ කන්තත්ත එකම කාලගොන්න මම මුස්ලිමුන් නකන්නේ මියදු දුනියගේ මිවුලේ මුස්ලිමන්නක අබූ ජහලන් එඟුණ වරබ්බස් ඉස්ලාම් දින්නේගේ අබූ ජහලන් එඟුණ වරබ්බස් එම හිතාම කුරන් ජෙහ මස්සලේ අබූ ජහලන්ගේ බැංගේ කලිමා කියාෆියා කුරන් ජෙහ කන්තත් ඒකම අලගොන්න කන්නේ අලගොන්න මිතිවෙනි ලා ඉලාහා ඉල්ලල්ලාහ් කියාෆියා ස්වර්ගේ වන්නාන කමුගේ යකින් කෝ මුනාෆිකුන් වස් කියේ කලිමා ලා ඉලාහා ඉල්ලල්ලාහ් එමිහොන් අති නමාද වස් කුරි නමාදෙන් වස් අලා රෝධ බරාබරන් ඒකම කු නරකයක එම්ම අඩීගේ එමිහොන් දෙමිති බේනකම ගුරුවාන කරා එබ කලිම කියන් හැම එකන සලාමතෙන් වාන එබසින්සන ඒ කලිම වාජිබ කුරා කන්තත්තකින් එබහුරි ඒ කලිම ඒ කලිම කීම ඒ කලිම යක්තක අදා කුරන්ජේ ෂරත්වක වෙසබහරි කලිම වාජිබ කුරා කන්තත්තයි කොබත එම්මෙ ෆරතේ කලිම වාජිබ කුරා කන්තකි එම්මෙ ෆරතම දුලුම් ඒ කුරා දුලුම් කියුම් අල් කවුලු බිල් ලිසාන් දුලුම් කියුම් එම්මෙ ෆරතම යොති වත් තස්දීකු බිල් ජිනාන් හිතුන් ඒති තස්දීව් කුරුම් වල් අමලු බිල් අර්කාන් আদি ගුණවන්තකුම් අමල කුරුම් මි තින්කන්ත ෆුරිහම වංගේ වජිහෙ දුලුන් කියුමායකු ඒති හිතුන් තස්දීව් කුරන් ජෙහ ලා ඉලාහ ඉල්ලල්ලාහුගේ මාන නේඟි ඒ තස්දීව් කුරවෙන කිහිනේ එම්ම ෆුරතම ලා ඉලාහ ඉල්ලල්ලාහුගේ මාන අලගොණ වෙන්න නේඟි හිතුව කිහිනෙත් තස්දීව් කුරන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මි තෞහීදුගේ කලිමා ලා ඉලාහ ඉල්ලල්ලාහු එම්මෙ ෆොරතම හුරිහා ඉලාහුවන්තකං නෆීමි කුරානි එම ලා ඉලාහ අලුකම් වෙවුන් හග්ගුවගෙන් වා එහෙන් එවස් ඉලාහ කුණුවේ ඉල්ලල්ලාහු අල්ලාහු මෙනුවි එම හුරිහා ඉලාහුන් තංග බෙබවරු මක්කාගේ මුස්ලිම් වලකන් කුරිලා අල්ලාහ් කුරානුගේ එවහි කුණ අජාලුල් ඉලා අජාලුල් ආලිහත ඉලාහම් වාහිද ඉලාහුන් තකෙක්ගේ වාහකයොත් ඉලාහුන් තංගේ බති මුස්ලිම්ගේ ඉලාහුන් එකමකු ඒ ඉලාහුන් තහුගේ ඉලාහුවන්තක නෆී කොෆා ಹಮಯಕನಿ ಇಲಾಹುವಂತಕಂ ಅಲ್ಲಾಹ ಸಾಬಿತು ಕುರೀಮ ಏರುಂ ಎವನಿ ತೌಹೀದ ಏರುಂ ಎವನಿ ತೌಹೀದ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಕೀತು ಕುರಾನ್ ಗ ವಹಿ ಕುರವ ಆಯತು ಗ ಮಾನಾ ಗ ಮೆವನಿ ಅಲ್ಲಾಹಂ ಈಮಾನ್ ವೆ ತೋಗೂತ ಕುಫರ್ ವಜ್ಜಿಯ ಫಕದ್ ಇಸ್ತಮ್ಸಕ ಬಿಲ್ ಉರ್ವತಿಲ್ ವುಸ್ಕಾ ಲಂ ಫಿಸಾಮ ಲಹಾ ಎಮ್ಮೆ ಫರತಂ ಮೆವನಿ ತೋಗೂತ ಕಾಫರುಂ ಫಮನ್ ಯಕ್ಫುರು ಬಿತ್ ತೋಗೂತಿ ವಯುಮಿನ್ ಬಿಲ್ಲಾಹಿ فقد استمسك بالعروة الوثقى لا انفصام لها තෝගූතන් එම්මෙ ෆුරතම කාෆරවා මිජියනි කුරීග ලා ඉලාහා ඉල්ලල්ලාහ් ගේ මිවාගොතකි එම්මෙ ෆුරතම මුරිහා ඉලාහුවන්තකන් එහෙම් ෆරායිත්තකුන් නෆී කොෆ්ෆ den Allah sabit kurima tauhid alwan hama ek mihar aharam Allah aharam ge ilah ki Allah ehem bunma kun tauhid kanwan ei ehem farate besena ki ilah ka bunga ekamaku ehen huriha faraittaha kun ilahuwantakan nafi koffa den Allahan ilahuwantakan sabit kurima eti evani tauhida hama ifadan mitagas togutak kafarwe Allah iman vejjia faqad istamsaka bil urwatil wusqa lam fisama laha ena ehifi varugada vegenwa ulakegga eyak kendumenwe eka maane ki ena asluga e kalimage ehifi tauhidwa kalimage ehifi erun ena togutak kafarum emme furtama togutak ikobat toguta kil merin vidalwani toguta ki ei Allah kiyaman veve gota kiyaman veve komme farate Allah tabawan jihe gota tabaveve komme farate ಅಲ್ಲಾಹಂ ಅಳಕಂ ಕುರವೆ ಗೊತ್ತಂ ಅಳಕಂ ಕುರವೆ ಕೊಮ್ಮೆ ಫರಾತ ಏ ತೋಗೂತಕಿ අල්ලාහන් අලකම් වේවේ ගොතන් අලකම් වේවේ කොම්මෙ ෆරාතේ අල්ලාහ තබා වේවේ ගොත අල්ලාහ තබාවන් ජෙහෙ ගොත තබා වේවේ කොම්මෙ ෆරාතේ අල්ලාහ කියමන්තරිකන් අදා කුරන් ජෙහෙ ගොත කියමන්තරිකන් අදා කුරවේ කොම්මෙ ෆරාතකි එයි තෝගුතකි ඒ කහල හුරිහා තෝගුතක කාෆරුවේ හැම එකනේ අල්ලාහන් ඊමාන් වෙච්ච මීහා ඒනයේ මි කලිමාගේ හිෆි මි කලිමාගේ මානාගේ හිෆි ඒනයේ එමි තවහීදකි කියමන්තරිකන් අල්ලාහන් අදා කුරන් ජෙහෙ hiyaman terikamen ehem faratakan ada ko gennuwar Allah tabawan jehe gotan ehem evves mihakat tabawe gennuwar Allah birwetiwan jehe gotan ehem evves faratakan birweti gennuwan Allah ngalakon kure jehe gotan ehem evves faratakan alakon ko gennuwan mi tauhidati mi mi kalimage maanay ki la ilaha illallah එහෙම මේ කලිමයන් එබජිහේ ෆොරතම දුලුම් කීමායක හිතුන් තස්තිය කරන් හිතුන් තස්තිය කරවැනි මීගේ මාන රංගලන් එංගිගෙන් hitun tasdiu kuruma fahuga gunawantakun abajihe yang amalu kuran timai gunawantakun amalu kuran abajihe la ilaha illa ilaha illallah ge macca bingalanje e la ilaha illallah ki bingaye ge macca den imare kurave imaran e tiran galwani hennun kamakunu dan imare kuruma ki amalu kurun la ilaha illallah dulun kiyomakun suwarugen wannan ei shaytanage warabbodu maliyen ei කරියමති ඇතිවි ශහාද කියාගෙන ෂයිතානා දේ වරබ්බඩ වස්වාහෙන් ඒ කරියමති ඇතිවි ශහාදතුගේ කලිම කියාගෙන කලියම නමාදු නොකුරියස් මස්සෙන්නේ තේ ගියාමෙද්ද හොක ස්වර්ග ගන්නාන දැන් බයෙන් මිහුණන් එපුණ වෙච්ච කියලා ඉලාහ ඉල්ලල්ලාහ් කීමක් කොම්මස් දුවාක ස්වර්ග ගන්නාන කොම්මස් දුවාක බල දුනියේගේ අලිෆානුගේ තෙරයන් අයිලාගෙන් මිනිටෙක්ගේ ඉරවස්කෙක් කොල්ලා ඒක කම්මස්කේ තෙන්නුක දුනියේගේ අලිෆාන් අතිවි දුනියේගේ අලිෆානුගේ ඉංගිලිලෑන් අදි මුලි මීහා වෙස්ම ඉංගිලිලෑන් එනක් එක් ප්‍රවිධාන තෙන් මිනට යාමිද්දෝග නරකයාගේ අලිෆානුගේ එන ඒ වුණනී හකීගතුක තිවන්න ඒ නරකයාගේ තෙරේගේ ඔය දානුව කිතම සමාන වන්දන කොම්මිස්තුහක වද වෙන නොහස වරුග බල නරකයාගේ අලිෆාන කී දුනියේගේ මිගෙන්ගුල අලිෆාන මුරේ හයිද්දිහ ගුණ හුණු අලිෆාන හයිද්දිහ ගුණ හුණු අලිෆාන එතනන් එන බණති වෙන කෙක් කොල්ලපාන එමෙ ගුරුවන් ගල්ලාහ් කරන් ෆමා අස්බරහුම් අලන් නාර් බලා බලාර එමි එබෑමීහුම් නරකයාගම චක්කෙක් කොල්ලාවා හයිගතු ගේන බණති වෙන නරකයාගම චක්කෙක් කුරාන වරන්නුල් නුබා බහෙන් හයිගතු ගේන බණන් කොම්මස් දොහන් සෝරග වන්නාන කොම්මස් දොහන් සෝරග වන්නන්ත එන ඔන්නම් වේ නරකයාගේ දෙලි කොලක වේගෙන් අබදු අඳ අඳ එතාග බෝන් දෙවේ කාන් දෙවේ එච්චි හැනුබා නගුලන් දාරෙච්චි එච්චි එම්මේ පහරකෝ පරිජෙහියස් හයිද්දිහ හරවන් දැන් ඒගේ තක්ලිෆේ නවෙන් ඉහසස් කරන හයිද්දිහ හරවන් දැන් නරකයක රසූල්ලා සාදිස් කුවන් නාග හරපතක වේ අලිෆානුන් හෙද්දේපාව නාග හරපතක එයින් එම්මේ හරපේ දැන් අලා ෆිනම හයිද්දිහ හරවන් දැන් එන ඒගේ වෙන් ඉහසස් කරානේ අදි ඒ හරප එම්මේ පහරකුණුනේ දැන් අලානේ අබදු දැන් අලාල ඒක එම්මේ දැන් අලමකුන් හයිද්දිහ හරු ඒගේ වෙන් ඉහසස් කරා නරකයගේ නයි පුරණි කොම් එතස් සමානක් තවන්න ඔය දානම කොම්මස් දුහක් සෝර ගන්නා එපද බස්ත බුණගෙන්වාන් එම්මෙ හිඳු කොලක් වසල් ගොන මෙන් නරකයාගේ තිබෙන් බුණගෙන්වාන් එම්මෙ හිඳු කොලක් වේ එම්මෙ ෆුරතම ස්වර්ගව දෙවේ මිහුගේ තෙරේක උම දුවා කුරම් වි අල්ලාහ් සුබ්හානහු තාලා ගහසවා එම්මෙ ෆුරතම ස්වර්ගව දෙවේ මිහුගේ තෙරේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ස්වර්ගය එම්මෙ ෆුරතම වදේගෙන් දා මිහුන් අලි දතුරු කුරා පදෙන් අලි දා බාර මිනුගේ දානේ සිරාතුමග හොරස්කොත් සිරාතුමල් කියේ නරක මතින් එලිපාවා මගේ ඒ මග කීවරන් හනි හනි මගේ e magabe he gotum rasen ifa kanne kudina onnane kandiya kavratunu e eha hima hima eha hima e adi emagugave wakitake ves Allah subhanahu wa taala amur kofa wakitake mi hunge age hifumattaka e magun emmen huras kuranje e magu elifawan narkage mat e magun emme fortama da jamai ali dami barmenuga swaruge badegen dani دندا با دندا ميهم امي باردوا وا وارولي جهلا فدن دندا ميهم امي باردوا سوار ميگوتن දුව සදා බාර මිනුග හිඟා සදා බාර මිනුග බයෙන් මිහුම් සිරුකෙපා අනෙබ්බා මිහක් කල වකිතන් අල නරක වැට්ටිගෙන් දා මීගොත වහගියා මෙද්දව කුරි එම්මෙ ෆුරතම ස්වර්ගිය වදගෙන් දා ජමාතුග මිහුග තෙරේගේ වේතෝල් ගොමෙන් දුවා කරම් වි අල්ලාහ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආදේශ කරන තියබෑ මිහු ස්වර්ගියන් එදෙන්නා ෆිරදෝස් දෙවමන් එදේ ෆිරදෝස්ගේ ස්වර්ගේ එයි එම්මෙ මති ස්වර්ගේ फिरदौस के स्वर्ग देव मंगे देश है एहनी फिरदौस के स्वर्ग मती के वानी आरुष अल्लाह सुबहान तआला के आरुष आदि ए स्वर्ग वानी हुरिहा आर्त के फड़ा ए स्वर्ग वानी हुरिहा आर्त के पड़ा किरो के आर्त का मामुई के आर्त का रालू के आर्त का राविस लिबेन तांग राविस बोन लिबेन स्वर्ग एक दुनिया के रालू के मती देमिति बे हुन स्वर्ग के या में दोह कोरा लेनु लिबेन vi Allah subhanahu wa ta'ala ge hazrata emme furatama swarge wanna jamaatuge mistamge terege levum lavvade to e dua algondu men kuram vi නරකාගේ කෙක් පුරන් තිබෙගෙන් කමකුණු දානෙක් ගොතකල් එම මිහා හිසාබු මියදු නිම්මාලානි අල්ලාහ් සුබ්හානහු තාලා දුආ කරණි අලගොන්න මං එම්මෙන් සුවරුගේ අහලුවන් අහලුවරින් ගෙතරෙන් ලබ්වාෂි وصلى الله وسلم وبارك على سيدنا محمد وعلى آله وصحبه أجمعين